ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ මාතර යටියන අක්කර 50 ශ්‍රී ජිනවංශ විවේකාශ්‍රමාධිපති විචිත්‍ර භානක පූජනීය පුහුල්වැල්ලේ විනයසිරි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන් තිතේ ජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත පින්වත්නි ඔබ සියලු දෙනාම දැන් මේ මොහොතේදී ඊටාම වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. එනිසා සියලු දෙනාම සද්ධර්මයේ පිළිබඳව ගෞරවය, විශ්වාසය, පැහැදීම ඇති කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. විශේෂයෙන්ම ධර්ම දේශනාවක් කරනු ලබන දේශකයාණන් වහන්සේ ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයනුත් ධර්ම දේශනාවක් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. අප තථාගත ශාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ධර්මානුශාසනාවක මෙන්න මේ කරුණු අඩංගු විය යුතුයි කියලා. පළවෙනි කාරණාව ශ්‍රවණය කරනු ලබන ශ්‍රාවකයාගේ මනසෙහි සරල බව අල්පේච්ඡ බව වර්ධනය විය යුතුයි. ඒක පළවෙනි කාරණාව. දෙවනුව ශ්‍රාවකයාගේ සිතේ සතුට සොම්නස වර්ධනය විය යුතුයි ධර්මයක් ශ්‍රවණය කිරීමේදී. ඒ වගේම තමයි චිත්ත විවේකය. ක්ලේශයන්ගෙන් පුළුවන් තරම් තොර වුණ මනසකින් ජීවත් වීමේ හැකියාව ශ්‍රාවකයා දියුණු කරගත යුතුයි. හතර වෙනුව ආරබ්ධ වීරිය ආරබ්ධ වීරිය සිතේ දියුණු කරගන්න ඕන. ඒ වගේම තමයි සිහිය. එළඹ සිටි සිහිය. අත්‍යවශ්‍යම ගුණාංගයක් වන එළඹ සිටි සිහිය දියුණු වෙන්න ඕන. ඊළඟ කාරණාව සිතේ වික්ෂිප්ත භාවය මගහැරලා සිතේ එක්තැන් බව සංවර බව දියුණු වෙන්න ඕන ධර්ම ශ්‍රවණයකින්. ඒ වගේම ප්‍රඥාව නුවණ දියුණු වෙන්නට ඕන සංවර්ධනය වෙන්න ඕන බණ ඇසීම නිසා. අටවෙනි කාරණාව හැටියට පෙන්නනවා ප්‍රමාද දෝෂයන්. ශ්‍රාවකයාගේ ප්‍රමාද ඇතිතෙන් නැති වෙන විදියට ධර්ම දේශනාව සිද්ධ විය යුතුයි ශ්‍රාවකයාගේ මනසේ ඒ දේ ප්‍රහාණය වෙලා අප්‍රමාදය දියුණු විය යුතුයි. මෙන්න මේ කරුණුවට සද්ධර්ම දේශනාවකදී ශ්‍රාවකයාගේ මනසේ වර්ධනය වෙන්න ඕන දියුණු වෙන්න ඕන. ඒ නිසාම තමයි තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්නතුනි දේශනා කොට වදාළේ නකෝ ආනන්ද සුකරං පරේසං ධම්මං දේසේතුම් කියලා ආනන්දය අනුන්ට ධර්ම දේශනාවක් කිරීම පහසු නොවේය. ඊටාම දුෂ්කර කාරණාවක් කියන බව උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ කරුණුවට සම්පූර්ණ වෙන්න ඕන. එහෙම කරුණුවට සම්පූර්ණ වෙමින් ශ්‍රාවකයාට ධර්මානුශාසනාවක් කියන මේ ඊටාම අමාරු දෙයක් දුෂ්කර කාර්යයක්. ඒකයි උන්වහන්සේ ඒ විදිහට දේශනා කොට වදාළේ. එනිසා කාරුණික පින්නතුනේ ශ්‍රාවකෝ ඔබ මෙන්න මේ කරුණු තමන්ගේ මනසේ වර්ධනය වෙන ආකාරයට දියුණු වෙන ආකාරයට උත්පාදනය වෙන ආකාරයට බණ ඇසිය යුතුයි කියන මේ ඉගැන්වීම මේ බුද්ධ දේශනාව සිහිය තබාගෙන මේ වෙලාවේදී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. මේ වෙලාවේ ධර්මානුශාසනාව සඳහා මා විසින් මාතෘකා කරගන්නට යෙදුනේ තථාගත ශාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර පිටකයෙහි ධම්මපද පාළියේ පණ්ඩිත වර්ගයේහි එක ගාතාවක්. මේ ගාතාවේ ධර්ම විග්‍රහය කරන්නට ප්‍රථමයෙන් පින්නතුනි තථාගතයන් වහන්සේට මේ දේශනාව දේශනා කරන්නට හේතු වුණ පාදක වුණ කාරණාව කතා ප්‍රවෘත්තිය පිළිබඳව අපි කෙටියෙන් සලකලා බලන්නට ඕන. සරියුත් මහරහතන් වහන්සේට පින්නතුනි පණ්ඩිත කියලා සාමණේර ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. මේ පණ්ඩිත සාමණේරයන්න් වහන්සේගේ කතාව පොඩ්ඩක් ඈතට ගෙනියන්න සිද්ධ වෙනවා. අපේ සම්බුදු පියාණන් වහන්සේ ලොව පහළ වෙන්නට ප්‍රථමයෙන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වී වැඩ සිටියේ උන්වහන්සේ වැඩ ඉන්න යුගයේදී එක්තරා කාල පරිච්ඡේදයකදී කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා 20000ක් බරණැස් නුවරට වැඩම කොට වදාළා. ඒ නුවර වැසියන් බොහෝම ගෞරවයෙන් ආදරයෙන් පිළි අරගෙන උන්වහන්සේලාට දානමාන ආදීන් සත්කාර කරමින් සම්මාන පවත්වමින් වන්දනාමාන කරමින් බොහෝම සන්තෝෂෙන් කටයුතු කළා. තථාගත කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි දවසක් මේ ජනතාවට දන් දෙන පින් සිද්ධ කරගන්න ජනතාවට මෙන්න මෙවැනි දේශනාවක් කරනවා. කුමක්ද දේශනාව? දන් දෙන දායකයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව උන්වහන්සේ විග්‍රහයක් කරනවා මෙන්න මේ විදිහට. සමහර පුද්ගලයන් පින්නතුනි අනුන් සහභාගී කරවා ගන්නේ නැතුව තමන් පමණක් දන් දෙනවා. ඒ අයට ප්‍රතිඵලයක් විදියට අනාගතයේදී භවභෝග සැප සම්පත් ලැබෙනවා. හැබැයි පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ කියලා වදාළා. දෙවැනි පුද්ගලයා තමන් දන් දෙන්නේ නැහැ. තමන්ගේ අතින් වියදම් කරලා දන් දෙන්නේ නැහැ. නමුත් අනුන් ලවා දන් දීමේ කාර්යය යෙදෙනවා. ඒ පුද්ගලයාට අනාගතයේදී භවභෝග සැප සම්පත් ලැබෙන්නේ නැහැ. නමුත් පරිවාර සම්පත්තිය ලැබෙනවා. තුන්වෙනි පුද්ගලයා හැටියට මෙතෙන්දි පෙන්නවා ඒ පුද්ගලයා තමන් විසින් දන් දෙන්නෙත් නැහැ අනුන් ලවා දන් දෙවීම සමාදම් කරවීම කරවන්නෙත් නැහැ. මේ පුද්ගලයාට අනාගත භවවලදී භවභෝග සැප සම්පත් ලැබෙන්නෙත් නැහැ පරිවාර සම්පත්තිය ලැබෙන්නෙත් නැහැ අසරණ පුද්ගලයෙක් බවට පත් වෙනවා අය කියලා උන්වහන්සේ තුන්වෙනි පුද්ගලයා හැටියට මෙතෙන්දි පෙන්වුවා හතරවෙනි පුද්ගලයා තමන් විසිනුත් හොඳින් දන් දෙනවා සහ අනුන් ලවාත් දන් දීමේ කාර්යයේ නියැලෙනවා. මේ කාර්යයන් දෙකම ඉටු කරනවා. එනිසා ඔහුට අනාගතයේදී භවභෝග සැප සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත්තියත් ලැබෙමින් සසර ගමන යහපත් ආඩ්‍ය ආත්ම බවට පත් කරගන්නට හැකියාව තියෙන බව උන්වහන්සේ වදාළා. මේ දේශනාව අහගෙන හිටපු එක්තරා දායක පින්වතෙක් දානයක් දෙන්න මේ සියලු දෙනාම නගරවැසියන් සහභාගී කරවාගෙන දානයක් දෙන්න ඔන්න අදිස්ථාන කරගත්ත කල්පනා කරගත්ත මුළු බර්ණස් නුවරම මිනිස්සු එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඉස්සෙල්ලා ගිහිල්ලා ආරාධනා කළා ස්වාමීනි මම මෙහෙම දානයක් දෙන්න කැමති මහා සංඝරත්නයේ 20000ම මගේ දාණයට ඕන ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේ මොහොන කියලා ආරාධනා කළා. මෙතුමා නගරය පුරාම ඇවිදලා මිනිස්සු සහභාගී කරවගත්තා. Tamanට කැමති ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක දන් දෙන්න. ඉතින් සමහරෝ 59 19 29 සියක් නම දහස් නම ওই විදිහට Tamanට හැකියාව තියෙන පමණට මිනිස්සු මහා සංඝරත්නය දාණයට බාරගත්තා. මේ විදිහට සංවිධායකතුමා සටහන් කරගෙන ඒ නුවර ඊටාම දුප්පත්ම අසරණ පවුලක් ඉන්නෝ. මව්පිය යුවලක් තරුණ. මේ මිනිස්සයා ළඟටත් ගිහිල්ලා කිව්වා මේ සංවිධායකතුමා ඔබත් දානයක් දෙන්න. මොකද මුළු නගරෙම මිනිස්සු දානි දෙනවා 20000ක් මහා සංඝරත්නයේද ඔබත් දෙන්න එක නමකට හෝ දානේ. එතෙන්දී ඔහු ටිකක් අදිමදි කළා. මොකද මං දුප්පත් කෙනෙක් එක ස්වාමින් වහන්සේ නමකටවත් දානයක් දෙන්න මට ඒ තරම් හැකියාවක් නැහැ, ශක්තියක් නැහැ කියලා ප්‍රකාශ කළාම එහෙම කියන්න එපා. දානය පිළිබඳව වටිනාකම ඔහුට වටහලා දීලා, කරුණු කියලා දීලා එතුමාවත් කොහොම එක ස්වාමින් වහන්සේ නමකට දාන දෙන්න කැමති කරවගත්තා. ඔහු ඒ කාර්යභාර අරගෙන තමන්ගේ බිරිඳත් එක්ක සිටු මාලිගාවට ගිහිල්ලා වැඩ කරලා දීලා යම්කිසි මුදලක් අරගෙන දැන් මේ එක ස්වාමින් වහන්සේ නමකට දාන දෙන්න සූදානම් කරගත්තා. එහෙම සූදානම් කරගෙන කැලේට ගිහිල්ලා පලාකුරු ටිකක් කඩාගෙන ඔහුට නොමිලේම මාළු ලැබුණා කෙනෙකුගෙන්. ඉතින් මේ දාණය ප්‍රනීත වශයෙන් සකස් කළා. ඒ කතාවෙදි කියනවා සක්‍ර දෙවියොත් මොවුන්ගේ දාණය සකස් කරන්න උදව් කළා කියලා මනුස්ස වෙසින් ඇවිල්ලා. ඉතින් ඒ තරමට හොඳින් ප්‍රණීත ලෙස දාණය සකස් කරගෙන සංවිධායක තුමා ළඟට ගියා මතක් කරන්න ස්වාමින් වහන්සේ ඉල්ල ගන්න. එදා දවසේ. ගියාට පස්සේ දැන් මේ දුප්පත් මිනිස්සයා කාරණාව කිව්වම තමයි මතක් වුනේ. සංවිධායක තුමාට සතහන් කරගන්න බැරි වුණා. 20000ම මහා සංඝරත්නය දැන් පිටත් කළා ඒ දායකයන්ට නිවෙස් වලට යවලා ඉවරයි. දැන් ස්වාමින් වහන්සේ නමක් දෙන්න නැහැ. දැන් මේ දායක අසරණ මෙතුමා අඬනවා තමන්ට ස්වාමින් වහන්සේ නමක් නැතිකම නිසා. ඊට පස්සේ මේ සංවිධායකතුමා යෝජනා කරා 20000ම මහා සංඝරත්නයේ වැඩියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නෝ සුගන්ධ කුටියේ. ඔබ ගිහිල්ලා ආරාධනා කරන්න සාමාන්‍යයෙන් ලෞතුරා බුදුවරු අසරණයන්ට දුප්පත් උදවියට අනුකම්පා කරන ශ්‍රේෂ්ඨ උත්මේ. මේ විදිහට මතක් කළාම මෙතුමා ඉක්මනින් ගිහිල්ලා සුගන්ධ කුටියේ උන්වහන්සේට වන්දනා කරා. වන්දනා කළා ආරාධනා කළා මට අනුකම්පා කළා මගේ දානේ පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ පාත්‍රය දුන්න මෙතුමාට විශාල ප්‍රභූ පිරිසක් එදා ඇවිල්ලා හිටිය දානට වඩම්මවාගෙන යන්න. නමුත් ඔවුන්ට පාත්‍රය දුන්නේ නැතුව උන්වහන්සේ මේ අසරණ දුගී මිනිස්යාට පාත්‍රය දුන්නා. දැන් අර ප්‍රභූ පිරිස මේ කාරණාව මවිතේටපත් වුණා. ඔවුන් මේ මිනිස්යාගෙන් පාත්‍රය තමන්ගේ දාණය සඳහා ඉල්ලගන්න මිල මුදල් දීලා ලෑස්ති වුණාට එතුමායි සියල්ලටම අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන ගිහිල්ලා තමන්ගේ නිවසේට අර දාණය පූජා කළා. උන්වහන්සේ අනුමෝදනා ධර්ම දේශනාව සිද්ධ කරලා වැඩියා. එදා පින්වතුනි මේ දුප්පත් මිනිසයාට විශාල ධනස්කන්ධයක් ලැබිලා අර දානමය ආනිසංස ඵලය වශයෙන් සිටු තනතුර ලැබුණා කියලා ඒ කතාවේ සඳහන් වෙනවා. මෙතුමා සිටු තනතුර ලැබලා ජීවිතාන්තය දක්වා පින්දහම් කරගෙන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා කාලාන්තරයක් එහි සැප සම්පත් වින්දනය කරලා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ සරියුත් මහරහතන් වහන්සේගේ හුළුපග පවුලක උප්පත්තිය ලැබුවා. මේ පුංචි දරුවා බොහොම පින්වන්ත දරුවෙක්. වයස අවුරුදු 7 දී මේ දරුවාට පැවිදි වෙන්න ඕන කිව්වා. සැරියුත් මාහිමියන් වහන්සේට මේ දරුවා බාර දුන්නා. උන්වහන්සේ මහාන කරවලා ඒ මහාන කිරීමේ උත්සවය වෙනුවෙන් මව්පියෝ දින 7ක් දානමාන ආදී දීලා පින්කම් පැවැත්තුවා. අටවෙනි දවසේ මහතෙරුන් වහන්සේ සමග මේ පුංචි ස්වාමින් වහන්සේ පින්ඳපාත චාරිකාවේ වැඩිය. මේ පින්ඳපාත චාරිකාවේ වඩිනකොට මේ පුංචි සාමණේරයන් වහන්සේ දැක්කා එක්තරා සිද්ධියක් කාර්යයක්. ඒක මිනිස්සෙක් කරනවා. කුමක්ද? ගොවියෙක් තමන්ගේ කුඹුරට වතුර හරවනවා. මේක දැකලා ඇහුවා මහතෙරුන් වහන්සේගෙන් ස්වාමීනි අර මිනිස්සු මොකද කරන්නේ? එතෙන් දුන්වහන්සේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. තව ටිකක් දුර යනකොට තවත් මේ අවියාවුද හදන ශිල්පියෙක් කම්කරුවෙක් යකඩ ලෝහ වර්ග තලන කෙලින් කරලා රත් කරලා මේ Tamanට අවශ්‍ය ආයුධ හදනවා. ඉතින් මේක දැකලත් මහතෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරා ස්වාමීනි මොකක්ද මේ කරන්නේ? උන්වහන්සේ කාරණේ පැහැදිලි කරලා දුන්නා. තව ටික දුරක් යන විට වඩු කාර්මිකයෝ තමන්ට අවශ්‍ය දැව දඬු ලී සකස් කරගන්න සුද්ධ කරලා රැහැලා ඒ හදලා ගන්නවා. මේ පුංචි සාමණේරයන් වහන්සේ කාරණාව දැක්ලා මහතෙරුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමිනේ කුමක්ද කරන්නේ කියලා උන්වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා දුන්නා. දැන් මේ පුංචි සාමණේරයන් වහන්සේ හිතනවා බලන්න මේ ගොවියෝ දක්ෂ ලෙස ප්‍රාණයක් නැති මේ ජලය Tamanට අවශ්‍ය තැනට ගේනවා. ඒ වගේම තමයි මේ අවියාවුද හදන ශිල්පියෝ දක්ෂ ලෙස මේ ප්‍රාණයක් නැති ලෝහ යකඩ තලලා Tamanට අවශ්‍ය දේ කරනවා. ඒ වගේම තමයි මේ වඩු කාර්මිකයෝ Tamanට අවශ්‍ය භාණ්ඩය සකස් කරගන්න මේ දැව ලී වර්ග රැහැලා සුද්ධ පවිත්‍ර කරලා Tamanට අවශ්‍ය විදියට දක්ෂ ලෙස සකස් කරගන්න. එහෙමනම් අපිට මේ මනස සකස් කරගන්න බැරියයි. මනස පාලනය කරගෙන මනස සකස් කරගන්න බැරි ඇයි කියලා උන්වහන්සේට තර්කයක් ආවා. තර්කයක් මතුවලා සිටේ මහතෙරුන් වහන්සේගෙන් අවසර අරගෙන නැවත විහාරස්ථානයට වැඩියා. පින්ඩපාතේ තමන් වහන්සේටත් සමග රැගෙනෙන ලෙස මහතෙරුන් වහන්සේට කියලා පොඩි ස්වාමණේරයන් වහන්සේනේ. උන්වහන්සේ ආපහු විහාරයට වැඩියා. වැඩලා දොර වහගෙන පින්වත්නි භාවනා කරන්න පටන් ගත්තා. මෙහෙම භාවනා කරමින් සිටින විට සෝවාන් ඵලයටපත් වුණා. සකදාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වුණා. මේ පලත්‍රයටපත් වුණා උන්වහන්සේ. සරියුත් මාහිමියන් වහන්සේ දායක පින්වත විනියසකට වැඩියට පස්සේ ආරාධනා කළ උන්වහන්සේට වළඳවලා නැවත පාත්‍රය සෝදලා පවිත්‍ර කළා දාන එකක් බෙදලා පූජා කළා පුංචි සාමණේරයාණන් වහන්සේ උදෙසා. උන්වහන්සේ දැන් මේ දාන පාත්‍රයත් රැගෙන ඉක්මනින් වඩිනවා. පුංචි සාමණේරයන් වහන්සේට දාන වේලාව පසු වෙයි කියන කාරණාව මත මේ කාරණා සියල්ල තථාගත බුදුරජාණන් වහන්සේ දැක්කා. සැරියුත් මාහිමියන් වහන්සේ ඉක්මනින් දානෙ රැගෙන පුංචි සාමණේරයන් වහන්සේ ළඟට ආවොත් උන්වහන්සේට ඊළඟ මාර්ගඵලය ලබන්න බාධාවක් වෙනවා. එනම් රහත් ඵලය ලබන්න බාධාවක් වෙනවා. එනිසා ශනිකව බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අර පුංචි සාමණේරයන්න් වහන්සේ භාවනා කරන කුටිය ඉස්සරහට වැඩි. වැඩලා සැරියුත් මාහිමියන් වහන්සේ වඩින පෙරමග වැඩ ඉඳලා උන්වහන්සේ වැඩියම උන්වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. සාරිපුත්‍රය මොනවද ලැබුණේ? ස්වාමීනි ආහාර ලැබුණා. ආහාර වලින් මොකද වෙන්නේ? වේදනාව හටගන්නවා. වේදනාවෙන් මොකද ඇති වෙන්නේ? රූපය හටගන්නවා. රූපයෙන් මොකද ඇති වෙන්නේ? ස්පර්ශය හටගන්නවා. මෙන්න මේ ප්‍රශ්න හතර තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනි සැරියොත් මහතෙරුන් වහන්සේගෙන් අසා වදාලා. ඒ වෙලාවේදී උන්වහන්සේ පිළිතුරු හතර දුන්නා මේ දේශනාව ශ්‍රවණය කළ අර පුංචි සාමණේරයන්න් වහන්සේ සව් කෙලෙසුන් නැසලා රහත් භාවයට පත් වුණා. ඉන් අනතුරුව සරියුත් මාහිමියන් වහන්සේට අවසර දුන්නා දානෙ පිළිගන්නන්න කියලා. පුංචි සාමණේරයන් වහන්සේ දානෙ වැළඳුවා. ඒ සියලු කටයුතු එතනින් අවසන් වුණා. භික්ෂූන් වහන්සේලා මේක සාකච්ඡා කළා. මේ පුංචි සාමණේරයන් වහන්සේගේ මේ දන් වැළඳීම ගැන මොකද කාලේ ඉක්මලා දන් වැළඳුවද කියන ප්‍රශ්නය මතුණාම තථාගත ශාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙන්න මේ ධර්ම දේශනාව සිද්ධ කළයිද උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නම යන්ති තේජනං දාරුං නම යන්ති තච්චකා අත්තානං දම යන්ති පණ්ඩිතා ඒකේ ගාථාවේ අදහස තේරුම ධර්ම විග්‍රහය අපි බලමු පළවෙනි පදයෙන් සඳහන් කරන්නේ උදකංහි නයන්ති nettika nettika කියන්නේ ගොවියෝ තමන්ගේ කුඹුරට දක්ෂ ලෙස අවශ්‍ය ජලය සපය ගන්නම ඇලවල් මාර්ගයෙන් ඇලවල් කපලා අවශ්‍ය ලෙස ජලය ලබා ගන්න. අන්න ඒ වගේ පින්වතුනි මේ ඥානවන්තය නැමැති ගොවියා විසින් තමන්ගේ වගාවත් සරු කරගන්න දක්ෂ වෙන්න ඕන. විදර්ශනාව නැමැති ඇල කපා ගන්න ඕන තමන් කොතෙන්ටද අරමුණු නැමැති කුඹුරට විදර්ශනාව නැමැති ඇල අරමුණු නැමැති කුඹුරට කපා ගන්න ඕන අරමුණු නැමැති කුඹුරෙහි ඒ ජලයෙන් භාවනාව නැමැති වී වගාව ගොයම් වගා කරන්න ඕන ඔන්න ඔබට දැන් තේරෙනවා ඇති විදර්ශනාව නැමැති ඇල කපලා අරමුණු නැමැති කෙටට ඒ අරමුණු නැති අරමුණු නැමැති කුඹුරෙහි භාවනාව නැමැති ගොයම් හදන්න ඕන වගා කරන්න ඕන. අපි බලමු දැන් මෙතෙන්දි විදර්ශනාව කියන්නේ කුමක්ද? භාවනාව කියන්නේ කුමක්ද? අරමුණු කියන්නේ මොනවද කියලා. විදර්ශනාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. අනිත්‍ය කියලා කියන්නේ කුමක්ද? මේරීම, දිරීම, වියලීම, තරවීම, කුදු වීම, කෙට්ටු වීම, ඇස් නොපෙනී යෑම, කන් නොඇසී යෑම, ඉසකේ සුදු වීම, දත් වැටීම, ඇඟි රැළ ඇඟ රැලි වැටීම මේ ආදී මේ වෙනස් වීම තමයි පින්නතුනේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. අනිත්‍ය ලක්ෂණය. ඊළඟට දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය හැටියට අදහස් කරන්නේ මේ මේරීම දිරීම ආදියෙන් වන පීඩාව. චිත්ත පීඩාව. ඊළඟට සීතල උෂ්ණ ආදියෙන් වන පීඩා, සොර සතුරන්ගෙන් වන පීඩා, ඒ වගේම ස්වාමියගෙන් ස්වාමි දියණියගෙන් දූ දරුවන්ගෙන් මව්පියන්ගෙන් යම් පිළීම් කොටසක් වෙනවා නම් මේ සියල්ල පින්වතුනි දුක්ඛ ලක්ෂණයට ඇතුළත් වෙන්නේ ඊළඟට අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය යනුවෙන් අදහස් කරනු ලබන්නේ තෙන්දී මේ රූපය රූපස්කන්ධය Tamanට අවශ්‍ය විදියට පවත්වා ගන්න බැරි බව. Tamanට අවශ්‍ය විදියට මේ S2 හැමදාම පෙනීමෙන් යුක්තව තියාගන්න අපි කැමති වුණාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. කන්නැසීම සුපුරුදු ලෙස දිගටම තියාගන්න අපි උත්සාහ කළාට කැමති වුණාට කැමති සිද්ධ වෙන්නේ නැහැ. දත්තික හැමදාම ආරක්ෂා කරගන්න අපි උත්සාහ කළාට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදියට තමන්ට අවශ්‍ය පරිදි මේ තමන්ගේ රූපය ශරීරය පවත්වා ගන්න පාලනය කරගන්න බැරි ස්වභාව ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය කියලා පින්නතුනි කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තමන් බලන්න ඕන මේ පංචස්කන්ධය පිළිබඳව විශේෂයෙන්ම. ඒක තමයි ත්‍රිලක්ෂණයට නංවනවා කියන්නේ වර්ධනය කරනවා කියන්නේ යොමු කරනවා කියලා කියන්නේ. ඊළඟට අරමුණු මොනවද? අපට ඇස් දෙකෙන් රූප නැමැති අරමුණු බලන්න පුළුවන්. කනට ශබ්ද නැමැති අරමුණු ලැබෙනවා. නාසයට ගඳ සුවඳ ආග්‍රාණය ලැබෙනවා. දිවට රස අරමුණ ලැබෙනවා. ශරීරයට ස්පර්ශ අරමුණ ලැබෙනවා. මනසට ධර්මා රම්මණය නැමැති අරමුණු ලැබෙනවා. එනිසා අපි නිරන්තරයෙන්ම ඇස කන නාසාදී මේ ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණු ගැනීම තමයි සිද්ධ කරන්නේ. රූපාදී අරමුණු ගන්නවා. નિરાයාසයෙන්ම ඇස රූපයට ඇදිලා යනවා. નિરાයාසයෙන්ම කන ශබ්දයට ඇදිලා යනවා. નિરાයාසයෙන්ම නාසය ආග්‍රාණයට ඇදිලා යනවා. දිව රසයට ඇදිලා යනවා. ශරීරයේ ස්පර්ශයට ඇදිලා යනවා සහ මනස ධර්මාරම්මණයට ඇදිලා යනවා. හරියට උදාහරණ කීපයක් පෙන්වනවා මේ හයට කිඹුලා ගැඹුරු දියට ඇදිලා යන්නාසේ ගුරුලා කියන පක්ෂිය ආකාශයට ඇදී යන්නාසේ. සුනකයා ගම්දොර මිනිස්සු අතරේ වසන්න කැමැතිසේ. ඒ වගේම කැනහිලා අමු සොහොනෙහි මස් තියෙන තැන්වල කුණු ගඳ ගහන තැන්වල හැසිරෙන්න කැමති වගේ. වානරය වනාන්තරයට සිත ඇදී යන්නාසේ. සර්පයා තුඹසට ඇදිලා යන්න කැමැතිසේ අපේ මේ අරමුණු වලට ඇස කනනාසාදී ඉන්ද්‍රයන් ඉබේටම નિરાයාසයෙන් මැදිලා යනවා. මේක තමයි සාංශාරික පුරුද්ද කියන්නේ පින්නතුනි. එනිසා මේකෙන් අපි කැමති රූප දකිනකොට ලෝභය ඇති වෙනවා. නොකැමති රූපයක් දකිනකොට ද්වේෂය ගැටීම ඇති වෙනවා. ওই දෙකෙන් වෙන් වෙච්ච අවස්ථාවට මෝහය ඇති වෙනවා. નિરાයාසයෙන් ලෝභය, ద్వේෂය, මෝහය අපේ මනසේ වැඩෙන මේ අරමුණු නිසා. එනිසා මේ විදර්ශනාව කියනක භාවනාවක් විදියට සිතේ පුහුණු කළ යුතුයි, භාවිතා කළ යුතුයි කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ පින්වතුනි. එහෙම නොකළොත් මේ මනස සිත ව්‍යසනයටපත් වෙනවා. අගාධයට වැටෙනවා. බලන්න හොඳ උදාහරණයක් වෙන්නන බුදු පියාණන් වහන්සේ යථාගාරං දුච්ඡන්නං උත්ති සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති වැස්ස මනාව සෙවලි නොකල නිවස තෙමන්නාසේ භාවනාවෙන් පුරුදු නොකල මනස රාගයෙන් තෙමයි ඒ නිසා මේ මනස ආරක්ෂා සහිත වෙන්න ඕන ආරක්ෂා කළ යුතු වෙන්න ඕන එනිසා විදර්ශනා භාවනාවෙන් මේ දේ සිද්ධ වෙනවා. අර ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල ධර්මයන් පහළ වෙන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ මනසේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවැරදිව ඒ රූපාදී අරමුණු දකින්න පුළුවන් නම් දර්ශනය කරගන්න පුළුවන්. ඒක තමයි තථාගත සම්බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කොට වදාලේ මේ භාවනාව ලෙස පුරුදු කළ යුතුයි කියලා. වංගීස ස්වාමින් වහන්සේ පැවිදි වෙච්ච අලුත ආනන්ද ස්වාමින් වහන්සේ සමග පින්නපාති වැඩියා. උන්වහන්සේට මේ සුබ දර්ශනයක් ලෙස කාන්තාවක් දිහා බාලා සිතෙහි රාග ගින්නක් ඇති වුණා. මේක Tamanට පාලනය කරගන්න බැරුව ආනන්ද ස්වාමින් වහන්සේට ආයාචනා කරනවා මගේ සිතේ රාග ගින්නක් හටගත්තාය මෙයින් මගේ සිත දැවෙනවය ගෞතම පුත්‍රයාණන් වහන්සේ මේන් නිදහස් වෙන්න මට අනුකම්පාවෙන් උපායක් වදාළ මැනවේ කියලා උන්වහන්සේ ඉල්ලා සිටියා. එතෙන්දී ආනන්ද ස්වාමින් වහන්සේ වදාලා විපරීත සංඥාව නිසා ඔබට ওই රාග ගින්න ඇති වුණාය. මොකද දැක්ක අරමුණ සුබ වශයෙන් ඇලීම් වශයෙන් ගත්ත නිසා ওই රාග ගින්න ඇති වුණාය. අසුභා රම්මණය වඩා සිත එකඟ කරගත්තම ওই රාග ගින්න නැති වෙනවාය කියලා අවවාද කළා. වංගීස ස්වාමින් වහන්සේ එසේ කළාම උන්වහන්සේට අර සිතේ මතුවෙච්ච රාග ගින්න නැතුව පහව ගියා. මෙන්න මේක තමයි පින්වතුනි වෙන්න ඕන දේ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. නිවැරදි දර්ශනයක් ඇති වෙනවා මනසට අර ලෝභ දේශ මෝහයන් පහළ වීම අපිට ඈත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න පළවෙනි පදෙන් උන්වහන්සේ වදාළ දේ. ඊළඟට උසුකාරා නම යන්ති තේජනං. අර ආවියාවද සදන ශිල්පියා. Tamanට අවශ්‍ය ලෙස ඇද ඇරලා ඒ ආවියාවද හදනවා. ලෝහ වලින් යකඩ වලින්. ඒ වගේ අපේ මනසත් පින්නතුනි මේ වංක වවින් ඇදවලා තියෙන මේ ක්ලේශ ධර්මයන් නිසා. අගෝචර මනෝභාවයන් නිසා අපේ මනස ඇදවි තිබෙන්නේ. මොනවද මේ මනෝභාවයන්? මායාව. මායාව කියන්නේ කුමක්ද? තමන් වැරද්දක් කළා නිවැරදි පුද්ගලයෙක් ලෙස සමාජයේ පෙනීම උත්සාහ කරනවා. මේක අපේ මනසේ වැඩ කරන අගෝචර මනෝභාවයක් නිසා ඇති වෙන දෙයක්. සාටෙය්‍ය, කෛරාටිකකම සමාජයට මුදාහරින සමහර ඊළඟට අවිද්‍යාව දැඩි ලෝභකම සියලු සැප සම්පත් මටම තියෙන්න ඕනේ කියලා හිතනවා. ඊර්ෂ්‍යාව අනුන්ගේ සපතට සපත ඉවසන්නේ නැතිකම ඊර්ෂ්‍යාව කියලා කියනවා. මසුරුකම මේ සියලු ලෝකෙම තියෙන හැම සපතක්ම ආස්වර්යයක්ම අනුන්ට නෙවෙයි මට විතරක් ලැබේවා කියන පැතුම මෙන්න මේ දේවල් තමයි පින්නතුනේ මනසේ අගෝචර මනෝභාවයන්. මේව නිසා අපේ මනස ඇදවි වංක වී තිබෙනවා. මෙන්න මේන් නිදහස් කරගෙන මනස ඍජු මනසක් බවට නිවැරදි මනසක් බවට පත් කරගන්න ඕන හරියට අර අවිආයුධ හදන ශිල්පියා වගේ ඍජු බවට පත් කරගන්න ඕන මනස. ඒක තමයි මේ දෙවනි පදයෙන් උන්වහන්සේ වදාළේ. දාරුන් නමයන්ති තච්චක. තුන්වෙනි පදයෙන් පෙන්නනවා වඩු කාර්මිකයෝ Tamanට අවශ්‍ය ලී දැව රැහැලා සුද්ධ කළා අවශ්‍ය භාණ්ඩය හදන්න සකසා ගන්න ඉතාම දක්ෂ ලෙස ඒ වගේ තමයි මේ අපේ මනසත් මනසේ තියෙනව පින්වතුනි ක්ලේශ ධර්ම අර මුලින් සඳහන් කළාසේ ක්ලේශ ධර්ම තියෙනවා මේවා රැහැලා මනසින් අයින් කරගන්න ඕන කොහොමද රහින්න ඕන මනස කියන්නේ අරූපී දෙයක්. පහළ වෙන ක්ලේශයන් කියන්නේ අරූපී දේවල්. ඒ නිසා මේක පහසු නෑ. භාවනා මාර්ගයෙන් තමයි මේ රැහැල අයින් කරගන්න ඕන මනසේ තියෙන කෙලෙස්. ඒක ක්‍රම තුනක් දේශනා කළා කියනවා තදංග ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය කියන්නේ පළවෙනුව අපි පින්දහම් කරන වෙලාවට අපේ සිතේ පහළ වෙන්නේ කුසල් සිත්. දැන් ඔබ මේ වෙලාවේදී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ නිසා කුසල් සිත් පහළ වෙන්නේ. අන්න ඒක තමයි තදංග කෙලෙස් ප්‍රහාණය කියලා කියන්නේ. తాවකාලිකව ඒ පින්කම සිදු කරනකම් ඒ පින් සිත් සහ සිතුවිලි පහළ වෙනකම් කෙලෙස් ප්‍රහාණය වීමට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊළඟට දෙවෙනි කෙලෙස් රැහිම තමයි විස්කම්බන ප්‍රහාණය. ඒක අර මුලින් ප්‍රහාණයට වඩා ටිකක් දුරට පුළුවන් තදින් ප්‍රහාණය කරන්න නමුත් නැවත උපදිනවා රූපාවචර ධාන ලබා ගත්තම අන්න අර කෙලෙස් සිත් යටපත් වෙනවා අරූපාවචර ධාන සිත් ලබා ගත්තම අර කෙලෙස් සිත් తాවකාලිකව ප්‍රහාණය වෙනවා ඒ ධාන සිත් අපේ මනසේ පහළ වෙලා තියෙන තුරු ඔය විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙනවා ඒක අර මුල් තදංග ප්‍රහාණයට වඩා ප්‍රබල ලෙස කරනු ලබන ප්‍රහාණය. තුන්වෙනි ක්‍රමය තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහාණය කිරීම. කෙලෙස් රැහැලා දෑම මනසින්. ඒ කොහොමද? සෝවාන් මාර්ගඥාණයෙන්, සකදාගාමි මාර්ගඥාණයෙන්, අනාගාමි මාර්ගඥාණයෙන් සහ අරිහත් මාර්ගඥාණයෙන් කියන මේ මාර්ග ඥානවලින් මේ අපේ මනසේ තියෙන ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් නැවත නූපදින ආකාරයට ප්‍රහාණය කිරීමේ ක්‍රමය තමයි තුන්වෙනුව දේශනා කොට වදාළේ. එනිසා මෙන්න මේ ආකාරයට අත්තානං දමයන්ති පණ්ඩිතා ඥානවන්ත උදවිය තමන්ගේ ආත්මයේ හෙවත් සිත දමණය කරගන්නවාය කියලා උන්වහන්සේ දේශනා කොට වදාළා. එනිසා කාරුණික පින්වතුනි මේ සම්බුද්ධ දේශනාව අපිට ඊටාම වැදගත් වටින දේශනාවක් අපේ සිත නිවැරදිව තබාගෙන අගෝචර මනෝභාවයන්ගෙන් එහෙම නැත්නම් ක්ලේශ ධර්මයන්ගෙන් ඈත් කරගෙන මනස දියුණු කරගන්න ආකාරයේ විදර්ශනා භාවනාවෙන් විදර්ශනා ප්‍රඥාව දියුණු කරගෙන මේ කියන සියලු ක්ලේශ ධර්මයන් නැසලා ඒ සදාකාලික සැප ඇති සාන්තමා නිවන් සුවයෙන් සැනසෙන්නට උපනිශ්‍රය වෙන වටිනා දේශනාවක් තමයි මේ දේශනාව. එනිසා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ සියලු දෙනා ඊ타ම වටින කුසල ශක්තියක් පුණ්‍ය ශක්තියක් සිද්ධ කරගන්නට යෙදුනා මේ කුසල ශක්තිය අපි සියලු දෙනාටම සංසාර ගමනේ මේ සියලු දුක්ඛ ස්කන්ධයන් ගෙවන් කළා ඒ උතුම් නිවන ලබන්න උපකාරී වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් විමුක්ති මාර්ගයක්. විමුක්ති මාර්ගයක්. ඒ මන්දයත් බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ දේශනා කළා තියෙනවා මේ විමුක්ති දොරටු කීපයක්. එයින් එකක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය. බණ ඇසීම නිසා නිවන් ලබන්න අවස්ථාව තියෙනවා. අතීතයේ අපේ සම්බුද්ධ ශාසනය තුල බණ ඇසීමෙන් බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම තමයි සද්ධර්ම දේශනාව කියන්නේ නිවන් දොරටුවක්. අතීතේ සද්ධර්මයේ දේශනා කරමින් හිටපු ස්වාමින් වහන්සේලා දේශකයාණන් වහන්සේලා නිවන් අවබෝධ කරලා තියෙනවා. එනිසා සද්ධර්ම දේශනාවත් නිවන් දැකීමේ දොරටුවක් විදියට උන්වහන්සේ පෙන්වලා තියෙනවා. එතකොට අද දායකත්වයේ දරන පින්වතුන් විසින් විශාල පිරිසකට බොහෝ දෙනෙකුට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැලැස්වීමෙන් ඒ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නට යෙදුණා. නිවන් දකින දොරටුවක් විවර කරගන්නට සාක්ෂාත් කරගන්නට ඒ පින්නතුන් අවස්ථාව සලසාගත්. ඒ නිසා ශ්‍රාවක සියලු දෙනා විසින්ම ඊ타ම සාවධානව සිහිනුවණින් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් ඔබ හැමදෙනාටම මේ බුද්ධ දේශනාවට අනුව මේ දේශනාවන්ට අනුව ඒ සංසාර ගමන නිවන් අවබෝධ කරගන්නකම් ඒ සුගතිගාමි සපවත් ජීවිත ලබමින් මොකද නිවන් අවබෝධ කරගන්නකම් අපි සංසාරේ උප්පත්තිය ලබනවා මේ කාලය තුල පාරමී පුරා ගන්න ඉඩ අවකාශ පහසුකම් තියෙන්න ඕනි තායික්මනින් නිවන සඳහා යන්න ඒ අවශ්‍ය පහසුකම් සලසා ගැනීමේ වාග්ය වාසනා මේ පින්කම් තුලින් ලැබෙනවා එනිසා නිවන් දකින ආත්මය දක්වාම සුගතිගාමී ජීවිත ලබමින් සතර පායාදී දුක්ඛිත ස්ථානයන් උපදින්නේ නැතුව ඒ සැප ඇති ජීවිත ලබමින් සසර ගමන ගෙවන් කරගෙන පාරමී ශක්තිය පුරාගෙන නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන වටිනා කුසල ශක්තියක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ පිං සිද්ධ කරගත්තා වූ සියලු දිනාමත් සිදු කරගන්නට යෙදුනා කියලා හැමදෙනාම නිවන් ප්‍රාර්ථනා කරන්නට ඕන අවසාන වශයෙන් අද මේ අවස්ථාවේදී සද්ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සියලු දෙනාටමත් ධර්ම දාණය සිදු කළා වූ පින්වත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාශිර සත සම්පත් සැලසෙත්වා කරන කියන සියලු කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙත්වා මේ ජීවිත සුවපත් කරගෙන පරලොව ජීවිත යහපත් කරගෙන සසර ගමන ගෙවන් කරගෙන කෙලවර බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වැඩවදාළ ජාතියක් ජරාවක් මරණයක් නැති අජාති අජරාමර සාන්තමා නිවන් සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වෙත්වා උපනිශ්‍රේ විත්වා කියලා සියලු දෙනාම නිවන් ප්‍රාර්ථනා කරන්න මානුශාසනාව පැවතුයි මේ මාතර යටියන අක්කර 50 ශ්‍රී ජිනවංශ විවේකාශ්‍රමාධිපති විචිත්‍රභානක පූජනීය පුහුල්වැල්ලේ විනය සිරි ස්වාමීන් වහන්සේ